අපි ගිය සතියේ කතා කළේ විතර්ක රූප විතර්ක පිළිබඳව. රූප විචාර පිළිබඳ. අද අපි ඒකේ ඉතිරි කොටස් දේශනා කරනවා. ඉතින් ගැඹුරු ධර්මය හොඳින් අහන්න ඕනේ. සමාධි සිතින්, තන්පත් සිතින් ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. නිවැරදිව ඇහුවොත් නිවැරදිව ධාරණය කරගත්තොත් නිවැරදිව සිතින් විමසුවොත් ධර්මය තේරෙයි අවබෝධ වෙයි. මෙච්චර කාලයකට අවබෝධ නොවුණු නිසා අපි තාම සසරේ. නැත් සසරෙන් සසර දුකයි කියන එක යම් මට්ටමකට යම් ආකාරයකට ඔයත් දැන් තේරුම් ගන්න තියෙනවා. දැන් හොයන්නේ ඒන් මිදීමක්, ඒන් ගැලවීමක්. එයින් ගැලවීම සඳහා ලෝකේ එකම දර්ශනයයි තියෙන්නේ. ඒ බෞද්ධ දර්ශනය. ඒ තථාගත දහම නිවැරදිව අනුගමනය කරන කෙනෙකුට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා ඉන්න කෙනෙකුට මේ සසරින් ගැලවෙන්න පුළුවන්. සසරින් ගැලවෙනවා කියන්නේ දුකෙන් ගැලවෙනවා. සසරෙන් නිදහස් වෙනවා කියන්නේ දුකෙන් නිදහස් වෙනවා. ඇයි? සසරයි දුක. පැවැත්මයි දුක. නොපැවැත්ම දුක් අවසන්. හටගැන්මයි දුක නොහටගැන්ම දුක් අවසන්. ප්‍රවෘත්තියයි දුක අප්‍රවෘත්තිය දුකෙන් නිදහස්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යා කරේ මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළේ වදාළේ නැවත නැවත මේ දුකට භාජනය නොවි මේ සසරින් ගැලවිලා නිදහස් වෙන ආකාරයයි ඒ ආකාරය අපි දේශනා ගණනාවකින් දේශනා කරලා තියෙනවා. ඉතින් අද දේශනාව සඳහා ගන්නේ ශබ්දය පිළිබඳ ශබ්ද විතර්ක. තර විතර්ක දන්නවා විතර්ක 6යි රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතක්ක. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඒකම තමයි ඒ හැම තමයි ਵਿਚාර විතර්ක එවත් කල්පනා කරන තැන තියෙන සබැලීම. යම් දෙයක් පිළිබඳව කල්පනා කෙරුවොත් ඒ පිළිබඳව සබැලීමක් තියෙනවා. ඒතරේ කල්පනා කරන ක්‍රමය වැරදිද නිවැරදි කියන එක තමයි අපි විසඳ ගන්න ඕනේ. ඇයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පෘථග්ජන පුච්චලයා ඒ ශබ්ද විතර්ක පිළිබඳව මෙනෙහි කරන ආකාරය වැරදි. ඒක නිවැරදි නෑ. එන එක නිවැරදි කරගන්න ඕනේ. ඒ නිවැරදි කරගන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරා. දකින විදිය වැරදි, ඒ හිතන විදිය වැරදි, සොයා බලන විදිය වැරදි, කල්පනා කරන විදිය වැරදි. බුදුරජාණන් වහන්සේ නිවැරදිව හිතන්න, නිවැරදිව දකින්න, නිවැරදිව මෙනෙහි කරන්න දේශනා කරා. එහෙනම් අපි අපි දන්නවා සබ්දය පිළිබඳව කල්පනා කරනකොට තෘෂ්ණාව නොවැඩෙන ආකාරයට කල්පනා කරනවා නම් අපි සසරෙන් ගැලවෙයි. තණ්හාව වැඩෙන ආකාරයට නම් අපි නැවත නැවත කල්පනා කරන්නේ තණ්හා වැඩෙන ආකාරයට නම් අපි සසරට බැඳෙයි. එයි සසරට බඳින්නේ තෘෂ්ණාවයි. තණ්හාවයි. ඒ තණ්හාවේ ආකාර 108යි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක අතීතයේ තිබ. කාමයන්ට කැමති වුණා. භවයන්ට කැමති වුණා. විභව තණ්හා කියන්නේ උච්ඡේද දිට්ඨිය. වර්තමාන භවයේ සියල්ල තියන්නේ කියලා ගන්න ඒක වැරදි. ඒතර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා අතීතයේ තිබ්බා. වර්තමානයේ තියෙනවා. සමහරක් දැනට මේ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න තාක්කල් විභව තණ්හාවක් තියෙනවා. ඒ කියන්නේ වර්තමාන භවයේ සියල්ල තියෙනවා කියලා ගන්න. ඒකට කියන්නේ විභව තණ්හාවේවත් උච්ඡේද දිටි. එහෙනම් ඒක හයකට බෙදෙනවා. රූප තණ්හා. රූපයන්ට ඇලෙනවා. ශබ්ද තණ්හා ශබ්දයට ඇලෙනවා. එහෙම වෙනවද කියලා අපි සිතෙන් විමසන්න ඕනේ. ඒ තමයි ධර්මානුධර්ම ප්‍රතිපatti කියලා කියන්නේ. පිළිවෙතේ පිහිටලා ඉන්නවා නම් රූපයක් දැකලා අපේ සිත ඇලෙනවද කියලා දකින්න ඕනේ. ශබ්දයක් පිළිබඳ අපේ සිත ඇලෙනවද කියලා නුවණින් දකින්න ඕනේ. ගන්ධයන් පිළිබඳව අපේ සිත ඇලෙනවද කියලා නුවණින් දකින්න ඕනේ. රසයන් පිළිබඳව ඇලෙනවද කියලා අපි නුවණින් දකින්න ඕනේ. පහස පිළිබඳව ඇලෙනවද කියලා අපි නුවණින් දකින්න ඕනේ අරමුණු පිළිබඳව ඇලෙනවද කියලා අපි නුවණින් දකින්න ඕනේ. එතකොට තණ්හා 6යි මේ ආයතන 6 මුල් කරගෙන. අතීතේ ආකාර 3යි අතීත වර්තමාන අනාගත. ତර 6 වරක් 3 18යි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එක 3යි 18 ඒවා 3 54යි. අධ්‍යාත්මික වශයෙන් හා බාහිර වශයෙන් දෙක 108යි. මේ 108 ආකාර තෘෂ්ණාවගේ අවසානයයි නිවන. අපිට තාම ඒක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අපි හේතුව හැදුවා. හේතුව හැදුවා නම් අපට උරුම වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්. එකයි දුක කියන එක ආර්ය සත්‍යයක්. ඒකට හේතුව තෘෂ්ණාවයි. ඒක සමුදාය සත්‍යයි. ඒ සමුදය හේවත් තෘෂ්ණාවගේ අවසානය නිරෝධාර්ය සත්‍ය හේවත් නිවනයි ඒකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි බලමු මේ තෘෂ්ණාව කොහොමද වැඩෙන්නේ? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක අයින් කරගන්නේ කොහොමද? නිවැරදිව දැනගත්ත නිවැරදිව දැනගන්න කෙනාට තෘෂ්ණාව සේ වෙනවා. නිවැරදිව නොදැන නිවැරදිව නොදක ඇලෙනවද තණ්හාව වැඩෙනවා. නිවැරදිව නොදැන නිවැරදිව නොදක. ඒ ඇලෙනවද? තණ්හාව වැඩෙනවා. නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගන්නවද? තණ්හාව වැඩෙන්නේ නැහැ. තර තෘෂ්ණාව වැඩෙන්නේ කියන්නේ අපි දුක්ඛ ඇති කරන හේතු අයින් කරනවා. තණ්හාව වැඩෙනවා කියන්නේ දුක් ටිකට සහයෝගයක් දෙනවා ප්‍රත්‍ය. ඒතර දුකට ප්‍රත්‍ය හේතුව තෘෂ්ණාවයි. ඒතර තෘෂ්ණාව අවසන් කළොත් නිවුණා. නිවෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ පහයි නිවෙන්නේ. නිවෙනවා කියන්නේ ඒ පහේ ක්‍රියාකාරීත්වය අහෝසි. ක්‍රියාකාරීත්වයයි නවතින්නේ. ආයතන හයේ ක්‍රියාකාරීත්වයයි නවතින්නේ. නාම රූප දෙකේ ක්‍රියාවයි නවතින්නේ. එහෙනම් අපි දන්නවා shabdayak අහන්න කන ඕනේ. කන නැතුව shabda අහන්න බැහැ මේ ලෝකේ කාටවත්. අපි දැන් විතර්ක කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, සොයා බලන්න ඕනේ තෘෂ්ණාවන වැඩෙන ආකාරයට. මොකක් ගැනද? කන ගැන හා බාහිර ශබ්ද ගැන. ඊයේ සතියේ කතා කළේ ඇස ගැන හා රූප ගැන. ඒක පසුගිය ධර්ම දේශනාවේ ඇති. ඒතර අද කතා කරන්නේ කන හා ශබ්දය ගැන. ඇයි මේ දෙකටම අපි ඇලෙනවා. කනටත් කැමති, කනටත් ප්‍රියයි, කනට ඇලුම් කරනවා කනට ආස කරනවා. ඒ ආස කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි අර ශබ්ද පිළිබඳව දැනගන්න ඕන නිසා. මිහිරි ශබ්ද කන ඉස්සරහට දාලා අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මිහිරි ශබ්ද. ඒ කියන්නේ ශබ්දයටත් ඇලිලා. එහෙනම් ශබ්දය පිළිබඳව සිත් හදන්න ඕන නිසා අපි කනට ඇලෙනවා. හැබැයි කන පිළිබඳව නිවැරදිව දැනගත්තොත් නිවැරදිව දැකගත්තොත් අපි එනවා සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කරන්න තෘෂ්ණාව නැතිකළු නිරෝධයයි ඒ සඳහා මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒකේ ඉස්සෙල්ලාම තියෙන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදිව දැක ගැනීම. නිවැරදිව දැනගන්නත් ඕනේ, නිවැරදිව දැක ගන්නත් ඕනේ. නිවැරදිව දැකගත්තොත් තමයි සම්මාදිට්ඨියට එන්නේ. එතකන් සම්මාදිට්ඨියට එන්නේ එහෙනම් තණ්හාව නොවැඩෙන ආකාරයට අපි ඇස ගැනත් හිතන්න මේ කන ගැනත් හිතන්න ඕනේ, ශබ්දය ගැනත් හිතන්න ඕනේ. දැන් කොහොමද හිතන්නේ? දැන් අපි දන්නවා කන කියලා එකක් නැහැ කියලා. එහෙනම් මොකද්ද තියෙන්නේ? තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. මේකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා සුද්දාෂ්ටක කලාපේ ඒ සුද්දාෂ්ටක කලාපය කියන ඒ යථා ස්වභාවයේ නිවැරදි ස්වභාවය අපේ සිතට ඇතුල් කළොත් සිතට අනුගත කළොත් අපට තණ්හාව වැඩෙන්නේ නැහැ එහෙනම් ඒ සඳහා අපිට අවශ්‍ය කරනවා සිහිය කියන ධර්මතාවය සිහිය කියන්නේ සතිය කායේ කායානුපස්සී විහෙරති කියන්නේ දැන් කණයිති කයට. එතකොට අපි මෙනෙහි කරන්නේ සතර සතිපට්ඨානෙන් එකක්. කායේ කායානුපස්සී විහෙරති. එතකොට අපි වැටිලා තියෙනවා නොදෙනුවත්මම සතර සතිපට්ඨානෙන් එක සතිපට්ඨානයකට. සති කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිටවලා. එතන අපි නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න නම් කන කියන සම්මුති නාමය අයින් කරන්න ඕනේ. ඇයි? පරමාර්ථ වශයෙන් කණක් නැහැ. පරමාර්ථ වශයෙන් තියෙන ක්‍රියාවක්, ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ. එතකොට ඒ ක්‍රියාවට තමයි අපි නම තිබ්බේ කණ කියලා. ඒතොර ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක වැරදි. එතකොට අපි වැරදි ආකාරයට සිත පිහිටලා තියෙනවා නම් අපේ සිත තියෙන්නේ සම්මුතිය. එතකොට අපිට විද්‍යාමාන වෙලා තියෙන සම්මුතිය. සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙනවා නම් පරමාර්ථය අවිද්‍යාමානයි. පරමාර්ථ ධර්මයන් විද්‍යාමාන වුණොත් සම්මුතිය අවිද්‍යාමානයි. ඒතකොට කන නැහැ, කනක් නැහැ. ඒතකොට පරමාර්ථයයි විද්‍යාමාන. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරමාර්ථය විද්‍යාමාන කරගන්න. ඒතකොට පරමාර්ථ ධර්මයන් තුල සිත තිබ්බහම සතර මහා ධාතු හැටියට මේ දකින තාක්කල් කනට ආස කරන්නේ නැහැ. ඇයි? ඒකේ තව ස්වභාවයක් තියෙනවා. ඒකේ තව ස්වභාවය තමයි ඇති වෙලා නැති වෙනවා. ඇති වෙන සැනෙන් නැති වෙන. ඒක තමයි මුලින්ම සඳහන් කළේ ක්‍රියාවක් කියලා. ତොර ඒ ක්‍රියාව තියෙන්නේ කනේ නෙමෙයි. ඒ ක්‍රියාව තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. ඇයි? ඒ කන අයිති සතර මහා ධාතුන්ට නිසා කන කියන මේ ස්වභාවයෙන් නිර්මාණය කළේ සතර මහා ධාතු. ତොර සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම තියෙන්නේ. කනේ ඇතිවීමක් නැතිවීමක් නැහැ. ඒක අපිට පෙන්නනවා මේ තියෙන ස්වභාවයක්. හැබැයි ඒකට යටින් තියෙනවා නිවැරදි ක්‍රියාව. ඒ තමයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එතකොට අපි දන්නවා මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයුෂ චිතක්ෂණ 17යි. ඒ සෙනෙන් ඇතිව නැති වෙන ස්වභාවය වෙනුවට ධර්මතා හතරක් ප්‍රත්‍ය වෙන කියන එකක් දැන් ඔයත් දන්නවා. කම්ම චිත්ත, ඍතු, ආහාර. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූල ධර්ම දෙකක් අපිට දැන් මෙතන පෙන්වනවා. මොකද්ද? කම්ම නියාම, චිත්ත නියාම. ඒතර දැන් අර වර්තමානයේ මේ මොහොතේ සෑම මොහතකම කම්ම චිත්ත දෙක තියෙනවා. ඒ කියන්නේ කර්මයෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම රූප කලාප හදනවා. සිතේ ප්‍රවෘත්තිය තියෙනකම්. සිතේ ප්‍රවෘත්තිය නැති වෙච්ච දාට කනේ ක්‍රියාව අවසන්. ඒතර කම්මචිත්ත කියන දෙක එතන තියෙනවා. ඒතර ආහාර ඕනේ එකක් අනිත් එක සීත උෂ්ණ. ඒතර සීත උෂ්ණ සමව තියෙන තාක්කල් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව තියෙනවා. ආහාරය අපිට නිතර ඕන වෙන්නේ මේ ක්‍රියාව පවත්වන්න. දැන් ඒතර මේ ධර්මතා හතර නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා අපිට පෙන්නනවා තියෙන බවක්. ඒතකොට තියෙන්නේ සතර මහා ධාතු අපට පෙන්වන්නේ කණක් තියෙන බව පෙන්වන්නේ. ඒ දර්ශනය වැරදි. එතකොට කණක් තියෙනවා කියලා ගත්තාම අපට තණ්හාව වැඩෙනවා. සතර මහා ධාතු හැටියට සිතට අනුගත කරලා සිතට ඇතුල් කරලා සිතට ස්ථාවර කරලා තිබ්බහම තණ්හාව වැඩෙන්නේ නැහැ. අන්න තණ්හාව නොවැඩෙන ආකාරයට සිත පවත්වන්න පුළුවන් නම් එතකොට එතනදී අපිට ධර්මතා දෙකක් උපකාර කරනවා. කන කියන සම්මුති අයින් කරලා සතර මහා ධාතු කියන පරමාර්ථ ධර්මයන් මනසට අරමුණු කරන්න උපකාර කරන්නේ සීය හෙවස් සතියයි. සම්මා සති. ඒතර කායේ කායानुපස්සී විහෙරති. සතර සතිපට්ඨානේ නිකං. එතකොට ඒ නිවැරදි දර්ශනය යෝනිසෝ මනසිකාරය. මනානුවණයි. හරි. එතකොට එතනදී අපට නිවනට අවශ්‍ය කරන ධර්මතා වැඩෙනවා. මොකද්ද? ඔයත් අහලා තියෙනවා බෝධිඅංග කියලා හතක්. සප්ත බොජ්ජංග. සප්ත කියන්නේ හතටයි. බෝධි කියන්නේ නිවනට. බොජ්ජංග ඒට අංග. ඒ කියන්නේ නිවනට හේතු වෙන අංග හතක්. මේ හත අනිවාර්යයෙන්ම වැඩෙන්න ඕනේ. එතකොට අපි දකින්න ඕනේ මේ හත වැඩෙනවද කියලා අපි නිවැරදිව දකින්න ඕනේ. ඒ කියන්නේ මෙනෙහි කරනකොට, සිහි කරනකොට, කල්පනා කරනකොට අපි නිවැරදිව දකින්න ඕනේ මේ ධර්මතා හත වැඩෙනවද කියලා. පළවෙනි ධර්මතාවය සති සම්බෝධි අංගය. බොජ්ජංගේ දන්නවා? සතිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. දැන් ඒතර අපි නිවැරදිව මෙනෙහි කරනකොට අපිට සති සම්බෝධි අංගය වැඩෙනවා නම් අපි නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා තියෙනවා. එහෙම නැත්තම් නෑ. හරිද? ධම්මවිචි සම්බෝධියංගය කියන්නේ ධම්මවිචි කියන්නේ ප්‍රඥාව. ඒ කියන්නේ මන නුවණ. ඒතොර දැන් සිහිය වැඩිලා නම් මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය හොඳට එතන තියෙනවා නම් එතනම තියෙනවා යෝනිසෝ මනසිකාරයේවත් මන නුවණ. ඒ කියන්නේ ප්‍රඥාව. ඒතොර ප්‍රඥාව කියන්නේ ධම්මවිචි සම්බෝධියංගය. ඒතොර මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට ධම්මවිචි සම්බෝධි අංගය වැඩෙනවා. පැහැදිලිද කියන එක ගැඹුරුයි. ඒතර තේරුම් ගන්න උත්සාහ කරන අපි නිවැරදිව මෙනෙහි කරනවා නම් නිවැරදිව දකිනවා නිවැරදිව දකිනකොට ඒ කියන්නේ සම්මා දිට්ඨි නිවැරදිව දකිනකොට මේ අංග 7 එන්න ඕනේ පිරිවර. ඒ අංග 7 වැඩෙන්න ඕනේ. ඒක පළවෙනි අංගය තමයි සති සම්බෝධි අංගය. මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට සිහිය වැඩෙන්න ඕනේ. ඒ තමයි සති සම්බෝධි අංගය. ඊගාවෙක තමයි ධම්මවිච්චි සම්බෝධි අංගය. ඒ කියන්නේ ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරය. මනා නුවණ. ඒතර මනා නුවණ තියෙන කෙනා තමයි කන කියන සංඥාව හේව සම්මුති නාමය අයින් කරලා සතර මහා ධාතුන්ගේ ක්‍රියාව මනසට ඇතුල් කරන්නේ ඇතුළත් කරලා තියෙන්නේ අනුගත කරන්නේ. මනා නුවණ නැත්තම් එයාට කීයටවත් මේ කන තමයි එයාට මතක් වෙන්නේ කන පිළිබඳවම තමයි හොයා බලන්නේ සතර මහා ධාතු පිළිබඳව සොයා බැලීමක් කරන්නේ නැහැ එහෙනම් එයාට එතන ධම්මවිච සම්බෝධියංගේ නැහැ. ඒතර ධම්මවිච සම්බෝධියංගේ කියන්නේ ප්‍රඥාව, මනා නුවණ, අර සිහිය තියෙන තැන ඒක තියෙනවා. එතකොට එයා නිවැරදිව දකිනවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. පැහැදිලිද කියන්නේ? ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව එයා නිවැරදිව දකිනවා. ඒතර සම්මාදීටිය. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව දකිනකොට එයාට තව මෙන්න මේ කරුණු හත තව පැත්තකින් පිරිවර වෙන්න ඕනේ. එතනත් හතක් තියෙනවා. ඒ තමයි අනිත්‍යයි කියන කාරණය. දැන් කන නෙමේ අනිත්‍ය සතර මහා ධාතු ඇතිව නැති වෙන නිසා තමයි අනිත්‍ය. ඒතර සතර මහා ධාතු චිතක්ෂණ 17යිනේ ආයස. ඒතර චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා කියන්නේ තම කෙටි කාලයක්. එතරම් අනිත්‍ය තියෙන්නේ. ඒතර අනිත්‍ය දකින්න ඕනේ කනේ නෙමෙයි. කන හදපු ධර්මතාවයේ අනිත්‍යතාවයේ දකින්න ඕනේ. එතකොට දකින්න තියෙන සතර මහා ධාතුන්ගේ ඉපද බිඳෙන ස්වභාවය. දැන් එතකොට එතන එනවා එක ඥානයක්. ඒ තමයි උද්‍යව්‍ය ඥානය. ඊට කලින් තව ඥාන කීපයක් සම්පූර්ණ වෙනවා. පළවෙනියම සම්පූර්ණ වෙන ඥානය තමයි සම්මර්ෂණ ඥානය. දැන් සම්මර්ෂණය කියන්නේ විභාග කරනවා, පරීක්ෂා කරනවා, බෙදලා වෙන් කරලා බලනවා. ඒතර දැන් දැන් විතර්ක. හරිද? ඒක නිවැරදිව විතර්ක වෙන්න ඕනේ. ඒතර නිවැරදිව කල්පනා කරනවා. එහෙනම් සම්මර්ෂණ ඥානය. ඒතකොට බෙදා වෙන්කොට බැලීමේ හැකියාව තියෙනවා. බෙදලා වෙන් කළා බලලා අපි නිවැරදිව දැනගත්තා දැකගත්තා නාම රූප දෙකක්. කන කියන්නේ සතර මහා ධාතුන් එක මෙනෙහි කළ සිත නාම. හරිද? එතකොට නාම රූප පරිච්ඡේද ඥානය තමයි ඊගාවට එන්නේ. ඊගාවට එනවා යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඇත්ත ඇති සැටියෙන් භූත කියන්නේ ඒතර සතර මහා ධාතු, මහ භූත. යථා කියන්නේ භූතයන්ගේ හැටි. ඇත්ත తත්වය, යථා භූත. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකිනවා. ඒතර භූතයන්ගේ හැටි නිවැරදිව නුවණින් දකිනවා යථා භූත ඥාන දර්ශනය. ඒක තමයි ඊගාවට එන්නේ. ඊගාවට තමයි උද්‍යවය ඥානෙ ඉන්නේ. පැහැදිලිද කියන එක. ඒතර පළමුවෙන් එන්නේ සම්මර්ෂණ ඥානය විභාග කරනවා දෙවෙනියට එනවා තමන්ම තීරණය කරන නාම රූප දෙකක්මයි තියෙන්නේ. එතනින් එහාට කිසි දෙයක් නැහැ කියලා. ඒතර නාම රූප පරිච්ඡේද ඥාණය. ඒතර ඊගාවට එන්නේ යථාභූත ඥාන දර්ශනය භූතයන්ගේ හැටි නිවැරදිව දකිනවා. එතකොට එතන එනං ඉපද බිඳෙන ස්වභාවය නිවැරදිව දකින්න. එතකොට ඉපද බිඳෙන ස්වභාවය නිවැරදිව දකිනකොට එන්න උද්‍යවය ඥානය. දැන් තේරුණාද? පැහැදිලිද? එතකොට එතන අනිත්‍ය වශයෙන් නියත වශයෙන්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න දෙයක් නැහැ. අනිත්‍ය කියන එක පැහැදිලිව නුවණින් දකිනවා. අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න නෙමෙයි ඕනේ. අනිත්‍ය දැක ගන්න ඕනේ. එයි දර්ශනය. ඒතර උද්‍යාව්‍යහානු දර්ශන ඥානය. උදය කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා, දර්ශනය කියන්නේ දකිනවා, ඥානය කියන්නේ නුවණින්. ඒතර නුවණින් දකිනවා, හටගෙන නැති වෙනවා. උදය වැය. එතනයි අනිත්‍ය තියෙන්නේ. හරිද? නිරන්තරයෙන්ම ඉපද බිඳෙන ධර්මතාවයක් හටගෙන නැසෙන ධර්මතාවයක් නම් තියෙන්නේ ඒක සැප උපදවන එකක් නෙමෙයි. පවතිනවා නම් යම් කාලයක් යම් දෙයක් ඒක යම් කාලයක සැපක් තියෙයි. මොහතකවත් නැවතීමක් නැති. ශනයක් ශනයක් පාසා ඉපද බිඳෙනවා නම් යම් ධර්මතාවයක් ඇතිව නැති වෙනවා නම් එතන තියෙන දුකක්. අපි කැමති ඇති වෙනවට නැති වෙනවට දැන් නැති වුණාම මොකද කරන්නේ? අඬනවනේ. නැති වුණාම දුක් වෙනවා, ශෝක වෙනවා, අඬනවා, කනගාටු වෙනවා, වැළපෙනවා. දැන් ඇති වෙනවනම් හොඳයි. හැබැයි ඇතිවටසනේ නැති වෙනවනේ. ආ එහෙනම් එතන තමයි දුක තියෙන්නේ. නැති වෙන්නේ නැතුව තියෙනවා නම්, දිගටම තියෙනවා නම් එහෙනම් හොඳයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අනිත්‍ය ලක්ෂණය තුල තියෙන දුක්ඛ ලක්ෂණය. එතකොට දැන් අපි නැති වෙනවට කැමති නෑනේ. ඉතින් අපේ කැමැත්ත හැටියට තියන්න බෑනේ. ඒ තියන්න බැරි ඒ ක්‍රියාවේ නිවැරදි ස්වභාවය ඒක තමයි. ඒ සතර මහා ධාතුන්ගේ නිවැරදි ක්‍රියාව ඇතිවනසනේ නැතිවීම. එහෙනම් එතන අපේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. උපකාරයට අනුවයි ඒක හටගන්නේ. ඒකට කියන්නේ ප්‍රත්‍යයට අනුරූපව ඵල උපදවන කියන කාරණය ඒක තියෙන්නේ. ඒ කියන්නේ යම් දෙයක් උපකාර කළොත් ඒ උපකාරයට අනුව ඵලය හැදෙනවා. කර්මය උපකාර කරන්නේ යම් ආකාරයෙන්ද පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්මතාවේ ක්‍රියාව සිද්ධ වෙන්නේ ඒ ධර්මතාවේ උපකාර කරගෙන. සිත පවතින්නේ යම් ආකාරයෙන්ද ඒක උපකාර කරගෙන තමයි සතර මහා ධාතුන්ගේ ස්වභාවය පවතින්නේ. දැන් ඒක තේරුම් ගන්න නම් දැන් සිතක් තියෙනවනේ අපිට. ඒතර මේ සිතෙන් ආසාවලුත් එනවනේ. සතුටින් ඉන්න වෙලාවලුත් තියෙනවනේ. සිතින්නේ සතුට වෙන්නේ. අමනාප වෙලා තරහ වෙලා ද්වේෂයෙන් තරහෙන් ඉන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒක කොහෙන්ද පටන් ගත්තේ? සිතෙන්. සිතෙන්නේ පටන් ගත්තා. ඒතර සිතෙන් පටන් ගත්ත ඒ යහපත් ස්වභාවය එහෙම නැත්නම් අර සතුට සහගත ස්වභාවය ශරීරයේ රූපකලාප ප්‍රසන්න කරනවා. එයා නිතර එතකොට එයා ඉන්නේ hina වෙලා සතුටින්. එතකොට එයාගේ මොන දිහා බලපුවාම ඒක තේරුම් ගන්න පුළුවන් නේද බාහිර කෙනෙකුට. මෙයා සතුටින්ද ඉන්නේ නැද්ද කියන එක. දැන් අර කේන්තියෙන් තරහෙන් द्वේෂයෙන් ඉන්නවා නම් ඒකත් පේන්නේ නැද්ද එයාගේ ශරීරය තුලින්? මූණෙන් පේන්නේ නැද්ද? ආ. එහෙනම් සිත විසින් නෙමේ දේ රූප කලාප නිර්මාණය කරන්නේ. එහෙනම් එතකොට අන්න සිත එතකොට ප්‍රත්‍යයයි. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමේ දේ පලහට ගන්න. තමන්ගේ කැමැත්ත හැටියටද? නැහැ. එහෙනම් අනාත්මයි. ඒතර ආත්මයක් නෙමෙයි අනාත්මයි කියන්නේ තමාගේ වශයේ තමාට ඕන විදියට නෙමෙයි මේ රූප පවතින්නේ උපකාරයට අනුව. ද සීත උෂ්ණ උපකාර කරන්නේ අම්මා ආකාරයෙන්ද ඒ ආකාරයෙන් මේ රූප කලප වෙනස් කරනවා. ද සීතල එන කෙටියා මේව නිකන් හරි ගොරෝසු වෙනවා. ඒකට මේ තොල් එහෙම පුපුරනවා. අපි දන්නවා යටිපතුල් එහෙම පුපුරනවා, තොල් පුපුරනවා. ඒතර සීත උෂ්ණ අනුව රූප කලාප වෙනස් වෙනවද? ඉතින් ප්‍රත්‍යයට අනුරූපෝනේ හදන්නේ. උපකාරයට අනුරූපව නෙමෙයිද හදන්නේ. ඒතර කම්ම චිත්ත ඍතු අනිත් එක ආහාර. දැන් පෝෂ්‍යදාහි නොවන ආහාර ගත්තොත් ශරීරය කුරුස වෙනවද නැද්ද? ඉතින් ප්‍රත්‍යයට අනුරූපවනේ පළ හදන්නේ.